හොඳයි මනස සාවධාන හොඳින් අහන්න. මේකට ප්‍රථමයෙන් මේකට ප්‍රථමයෙන් 40 ආකාර විපස්සනා භාවනාවේ අනිච්චා කියන පදයේ වශයෙන් දේශනාවක් ඉදිරිපත් කළා. එදා මේකට ප්‍රකාශ කළේ රූපස්කන්ධේ සංතති අනිත්‍යතාවය දකින ආකාරය. මේ රූපස්කන්ධයේ අනිත්‍යතාවය දකින විට චක්කායතන සෝතායතන ගහනායතන ආදී ආයතනයන්ගේ අනිත්‍යතාවය දැකීමත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා හේතුව මේ ආයතන පිළිබඳව සමහර අයගේ සිත තුළ සමහර කියන එකෙන් අදහස් කරන්නේ මාර්ගඵල නොලැබූ බොහෝ දෙනෙකුගේ සිත තුළ මම මගේ කියන හැඟීම් සහ මේ ආයතන කෙරෙහි ඇලීමක් බැඳීමක් පවතින නිසා මේ ඇලීම බැඳීම නැති කර ගැනීමට අනිත්‍ය වශයෙන් ආත්ම සම්මස්නය කර අවබෝධ කර ගැනීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වන බැවින් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇසගත්තු චක්කායතනය ඇසට කෙරෙහි බොහෝ දෙනෙක් ඇලී සිටිනවා බැඳී සිටිනවා මේ ඇස නිරන්තරයෙන්ම අනිත්‍ය යන ධර්මයක් කියන අවබෝධය හරියට ඇති කරගත්තා නම් අනිත්‍යයට නිරන්තරයෙන්ම අනිත්‍ය යන ඇස කෙරෙහි යම් ශෛලියමක් ඇති කරගන්නේ කොයි තරම් මෝඩකමකින්ද කියන අවබෝධය Tamanටම ඇති කරගන්නට පුළුවන්. මේ ඇසකරේ බැඳීමක් ඇති කරගන්නේ කොයි තරම්නම් අවිද්‍යාවකින් යුතුකම යුතුවද කියන එකත් අවබෝධ වෙනවා. නිරන්තරයෙන්ම අනිත්‍යද යන ඇස අනිත්‍යද යන බව දකින විට ඒ අනිත්‍යද යන ඇස මම හෝ මගේ ආත්මය කියලා ගන්නවා නම් ඒකත් කොච්චර මෝඩකමක්ද කියලා අවබෝධ කරගත හැකියි. මේ ආකාරයෙන් ඒ පිළිබඳ පවත්නා වූ අවිද්‍යාව හේවත් මෝඩකම දුරු කර ගැනීමට උපකාරක ධර්මයක් වශයෙන් ඇස අනිත්‍ය ගැන ධර්මයක් කියලා අවබෝධ කර ගන්නට ඕන. කන, නාසය, දිව, ශරීරය රූපස්කන්ධේ ආයතන පහ කියලා තියෙන්නේ. ඒ ආයතන පහේම අනිත්‍යතාවය සම්මර්ෂණය කරලා නෝනින් අවබෝධ කර ගන්නට ඕන. ඒක ඉතාමත් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඒකට ඇස කියන එක ගත්තොත් උදාහරණයට අපි එක ඉන්ද්‍රියක් පමණයි කතා කරන්නේ ඇස ගත්තොත් ඇස කුඩා කල සිට මේ දක්වා කොයිතරම් වෙනස් ස්වරූපයන්ට විපරිණාමයන්ට පත් වෙලා තිබෙනවද කියන කරුණ මේ ඉතා පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්. ඉතා කුඩා කාලයේදී සාමත්ම දේශිමත් ඇස් දෙකක් තිබුණා. නිල් පාටට බැබලෙන ඇස් දෙකක් තිබුණා. ඒ ඇස් අවුරුදු 5 10 වෙනකොට වෙනස් වුණා. ඒකත් වෙනස් වී ගිය අවුරුදු 10 12 15 20 ආදී වශයෙන් වයස යන විට ඒ ආකාරයෙන් වයස අනුක්‍රමයෙන් ගත වෙන විට ඒ ඇසේ ස්වરૂපයත් වෙනස් වෙනවා, පෙනීමක් අඩු වෙනවා, එන්ටෙන්දම ඇස දුර්වල වෙවි නැති වී නැති අනිත්‍යට යනවා. එසේ දුර්පද මේ ගොස් මරුණාට පස්සෙ මේ ඇස කුණු වී නැත්තටම නැති යනවා. ඒ මරුණාට පසු ඇස කොළවේ නැත්තටම නැති යනවා කියන කරුණ කනනාශය දේව ශරීරයන් සැසින්ද්‍රයන් සම්බන්ධ කරගෙන මනමින් භාවනාවෙන් අධ්‍යක්ෂය යුතු කරනවා. එතකොට කුඩා කාලයේ තිබෙන ඇසට මමය මගේ කියන ආත්මීය සංකල්පයකින් යුතුව බැඳී සිටියා නම් මේ ඇස අනිත්‍යයට ගියාට පසුව ඒ කුඩා කාලයේ තිබුණු ඇස නැති වී ගියාට පසුව එදා සිටි මම ඇස කියන එක මම කියලා මගේ කියලා ගත්තා නම් එදා සිටි මම ඒ පසුව නැති වී ගියාට පසුව ඉතිරි වෙනවද කියලා බලන්නට ඕන. මොකද හැම වෙලාවෙම නැති වී යන ධර්ම කිසිසේත්ම ආත්ම වශයෙන් ගැනීම සුදුසු නැහැ. චක්කුස්ස උපාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති යස්සකෝපන උපාදෝක වයෝක පඤ්ඤායති අස්සාමේ පද්ධතිසේ වේපිචාති චස්ස දීවමාගතං හොති ඒ එකක් ඔය එතකොට මේ ඇහැ නිරන්තරයෙන්ම ඇති වෙන නැති වෙන ධර්මයක් ඇතිවීම නැතිවීම පැනවෙන ධර්මයක් යම් කෙනෙක් මේ ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුතු ධර්මයක් ආත්මය කියලා ගණන් ගන්නවා නම් අත්තාමේ උපජ්ජතිත වේතිචාසි තස්සේ මාගතං හොති මගේ ආත්මය මේ ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා කියන්නට සිදු එක නිසා අස තස්මා යෝ වස්සාකේ වදේ තස්මාත තන්න උපපජ්ජති යමෙක් මේ අස ආත්මය කියලා කියනවා නම් ඒක නසුදුසු ක්‍රියාවක් ඒක නිසා චක්කුන් අනත්තා මේ ඇස ආත්මීය ධර්මයක් හෝ ආත්මීය ආත්මීයද ආත්මයක් වශයෙන් ගත හැකි ධර්මයක් හෝ නෙවෙයි මේ බව තේරුම් ගැනීමටත් ඇස අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒතකොට කුඩා කාලයේ තිබුණ ඇස අනිත්‍යයට ගියාට පසු එදා සිටි ඇස මම මම කියලා මගේ කියලා ගත්තා නම් අද ඒක මම මගේ කියලා ගන්නට කිසිවක් හිතෙන්නේ නැතුව ශේෂ නොවි නිරුද්ධ වී ගිය නිසා එහි කිසිම ආත්මීය ස්වરૂපයක් නැති බව තේරුම් ගන්නට ඕනේ. මේ විදිහට දිගින් දිගට අවශ්‍ය අණුව ඇස වෙනස් වෙයි වෙනස් වෙයි යන ආකාරය දකිනින් ඒකේ ඒ පිළිබඳ තියෙන අනිත්‍යතාවය දැකීමට අමතරව ඒ අනිත්‍ය නිරෝධයට පත්වීම නිසාම මේවා අනාත්මයි කියන අවබෝධය මනමින් ඇති කර ගන්නට ඕනේ. එතකොට අනිත්‍යයට යන්නේ වයසගත වයසගත වීමෙන් පමණක් නෙවෙයි විවිධාකාර රෝග පීඩා හැදීම තුළනොත් අනිත්‍යයට යනවා. ඇස ඇස තුළම ඇති වෙන විවිධ රෝග ගැන මේ සිහිපත් කළ යුතුයි. ඒ වගේම ඇසේ පමණක් නෙවෙයි ශරීරයේ වෙනස් ස්ථානවල පහළ වෙන රෝග නිසා ඇස අනිත්‍යයට යන්නත් පුළුවන්. ඒ වගේම සානිත්‍යය යනවා විවිධාකාර අනතුරු වලට බඳුන් වීම තුළින් උපද්දර වලට බඳුන් වීම තුළින් නොඑක ආකාර අන්න අයගේ උපද්‍රව තුළින් විවිධ ආකාරයෙන් මේ විදිහට ඇස අනිත්‍යයට යන ධර්මයක් නිසංසයෙන් පවතින ධර්මයක් නෙවෙයි. ඇසේ තියෙන රූප කොටස අනිත්‍ය කියන්නේ ඇස මත ඇස තුළමයි. එය කන්ට හෝ නාසයට හෝ දිවට හෝ වෙනස් ශරීරයේ රූප කොටසකට ගොස් නිරුද්ධ වෙනවා නෙවෙයි. එතනම එතනම ඒ ඇති වෙන රූප කොටස් නිරුද්ධ වී යාමයි රූප ස්වરૂපය. එතකොට මේ ඇස කියන එක අනිත් ඉන්ද්‍රයන් හා සම්බන්ධයෙන් සම්බන්ධව කිසිම නෑඳ හිත මිත්‍ර සම්බන්ධතාවයක් නැති බව තේරුම් ගන්නට ඕනේ. ඇස වෙනමම ධාතු මාත්‍රයක් පමණයි. කන වෙනමම ධාතු මාත්‍රයක්, නාසය වෙනමම ධාතු මාත්‍රයක්, දිවත් එහෙමයි, ශරීරයත් එහෙමයි, වෙන වෙනම ධාතු මාත්‍රයක්. ඇස ගණන් ගන්නෑ අනිත් ඉන්ද්‍රියන්ට කුමක්වත් කනට මොන දේ වුණත් නාසයට මොන දේ වුණත් රෝගයක් ඇතිවෙනත් ඇති වුණත් නැති වුණත් ඇස කිසිවක් ඒවා ගණන් ගන්නෑ ඒ වගේම අනිත් ඉන්ද්‍රියන් කන නාසය දිව ශරීරයේ කියන ශේෂේන්ද්‍රියනුත් ඇසට කිසිවක් වුණාට ගණන් ගන්නෑ මේවා බෙන් බෙන්ම පවත්නා වූ කිසිම සම්බන්ධතාවයක් නැති බුද්ධෝ නාම ධාතු මාත්‍ර පමණයි කියන අවබෝධය ඇති කරගත යුතුයි මේ ශේලෝම ඉන්ද්‍රිය ධර්මයන් එකට සම්බන්ධ වෙලා තමයි අපිට පේන්නේ. හරියට පොතක පිටුවක්. අපි හිතමු පොතක් වෙන දැඳලා තියෙනවා නම් ඒ පොතේ පිටු එකිනෙකට සම්බන්ධ භාවයක් අපට දෙස් වෙනවා. නමුත් එකම පිටුවක්වත් අනිත් පිටුවට කිසිම නෑදෑමික සම්බන්ධතාවයක් නැත්තා වූ වෙන්වෙන් වූ පිටු. අන්න එදෙසින්ම මේ ඇස වෙන්වෙන් වූ වෙන්වම පවත්නා වූ ධාතු මාත්‍රයක් 50 වෙනිම උපාසනාව ධාතු මාත්‍යයන් ආශ්‍රයත් එහෙමයි දෙවත් එහෙමයි ශරීරයේ මුළු ශරීරයත් එහෙමයි වෙන වෙනම පවත්නා වූ කුතු ධාතු මාත්‍ර පමණයි කියන අවබෝධය ඇති කරගත යුතු වෙනවා. එතකොට මේ අශ්වකන ආශ්‍රය ආදී මේ හේම සියලුම ආතන ධර්ම නිරන්තරයෙන් අනිත්‍යයම ශනික වශයෙන් සිදුවන අතර ඒකේ ප්‍රතිපාකයක් වශයෙන් මේ අශාදී ඉන්ද්‍රිය ධර්මයන් වෙනස් වෙනස් ස්වරූප වලට විපරිණාමයන්ට පත්වනවා. මේ විපරිණාමයට පත්වන ඒ ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි නිරුද්ධ වීම කියලා කතා කරන්නේ. නිරෝධය කියලා කතා කරන්නේ. එතකොට අනිත්‍ය විපරිණාමයේ නිරෝධය කියන කොටස් තුනම මේ පිළිබඳ මේ ඇයිද කලින් කරුණු කියලා දී තිබෙනවා. මේ කරුණු කොටස් තුනම අස සම්බන්ධයෙන් තේරුම් ගන්නට ඕන, අවබෝධ කරගෙන සමාජම වැටෙන්නට ඕන. නාසය දිව ශරීරයේ කන ආදී ශේෂේන්ද්‍රිය සම්බන්ධ වෙන ක්‍රියාකාරයෙන් තමාම අවබෝධයක් ඇති කරගත යුතුයි. අප කියන කරුණු මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් හෝ එහෙම නැත්නම් මේ කියන කරුණෝ ගැන සමාට හැඟීමක් ඇති වූ පමණින් මේවා සමාටම අවබෝධ වුණා කියලා හිතන එක වැරදියි. ඒක ඒකාන්තයෙන්ම Tamanටම තේරලා පෙන්නලා අවබෝධයලා ගියොත් විතරයි ඒක තමාගේ අවබෝධයක් වන්නේ. ඇස ඒකාන්තයෙන්ම අනිත්‍ය ධර්මයක්මයි අනාත්මයි අනාත්ම ධර්මයක්මයි වෙනස් ස්වરૂපයකට පත්වන ධර්මයක්මයි නිරුද්ධ වී යන ධර්මයක්මයි කියන හැඟීම සමාතම අවබෝධයල පෙනී ආයත. එහෙම නැතෝ පොත්පත් කියවලා ධර්මදේශනා අහලා ඒ පිළිබඳ සංඥා මාත්‍ර ඇති කරගත් පමණින් මේ පිළිබඳ අවබෝධයක් ඇති වුණා කියලා හිතන එක වැරදීමක්. ඒක වැරදි අදහසක්. එතකොට අස අනිත්‍යයේ අනේක අස දන්නේ ඇසට දැනගැනීමට හැකියාවකුත් නැහැ අනිත්‍යයට යනවා කියලා. ඇසේ තියෙන රූප කොටස් ඇස තුළම නිරුද්ධ වෙනවා විනා වෙනස් ශරීර රූප කොටසකට යන්නේ. දැන් අපි උදාහරණයක් හිතමු පහනක් දැල්දෙනවා නම් මේ දැල්දෙන පහන අපිට නිවන්නට පුළුවන්. සොරේ ඇවිල්ලා නිමෙන්නට පුළුවන්. නැත්නම් තෙල්ලෝ වැටිය නැති වී යාම තුළින් ඉවර වී යාම තුළින් නිවෙන්නට පුළුවන්. ඒ දැල්දෙන දැල්ද නිවුණාට පස්සෙ මේ පැත්තට ගියාය කියලා කෙනෙකුට කියන්නට බෑ. ඕනේ නම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහි කියන තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවට සමග එක්ුණායි කියලා. ඒක අපිට දකින්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒක විද්‍යාත්මකව කිය හැකි સિદ્ધාන්තයක් පමණයි. ඇහි දෙන රූප කොටස් ඇහිම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන රූප කොටස් කොහෙද කොහෙටද ගියේ කියලා අපට හිතන්නට බෑ ඒක හේතුන් නිසා ඇතිවෙච්ච ධර්ම හේතුන් නැති වෙනකොට නිරුද්ධ වී යන ධර්ම කියලා තමයි තේරුම් ගත යුතුවන්නේ. කනනාශය දිව ශරීරය කියන සසෝ ඉන්ද්‍රිය ධර්ම ඔක්කොටම ආතන ධර්ම ඔක්කොටම ඒ ආකාරයෙන් ශීපත් කරන්නට ඕන අවබෝධ කරගන්නට ඕන මේ අනිත්‍යක යාම සිදුවන ආකාර හේතුව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා ඇස අනිත්‍යයට යන්නට පුළුවන් කරණාශය දේව ශරීරයෙන් ඉඳ ආයතන ධර්ම අනිත්‍යයට යන්න පුළුවන් විවිධ හේතුන් නිසා. ඒ හේතුන් ප්‍රථමයෙන් මේ ඇයිද කියලා දීලා තියෙනවා. ඒ හේතුන් වලට අමතරව එදා කියපු හේතුන් වලට අමතරව තවත් හේතු තිබෙනවා. හිත සෙම වාතය කියලා තුන් දෝෂ තුනක් තියෙන බව වෛද්‍ය මේ සිංහල වෛද්‍ය විද්‍යාවට අනුව උගන්වනවා බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. එතකොට මේ වාතය කිතීම නිසා මේ සියල්ල වෙනස් වන්නට පුළුවන්. ඒ ආත්ම පහ හිත කිතීම නිසා වෙනස් කරන වෙනස් වන්නට පුළුවන්. සෙම කිතීම නිසා වෙනස් වන්නට පුළුවන්. මේ වාතය සෙම කියන කොටස් තුනම වෙනස් වීම නිසා ඒවත් නිෂ්පරිඩිකාත්මක නොවීම නිසාත් ඒ කියපු ආයතන සම්පූර්ණ වෙනස් වන්නට පුළුවන්. ඍතු විපරිණාමයන් නිසා ශීත උෂ්ණ ආදී ඍතුන්ගේ විපර්යාස භාවයන් නිසා මේවා වෙනස් වෙනස් වන්නට පුළුවන්. ඒ වගේම අන්නයගේ උපක්‍රම නිසා වෙනත් මිනිසුන්ගේ හේව සත්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ කවර ආකාරයක හරි උපද්‍රවයන් නිසා මේ සකන්නාසය ආදී ආයතන වෙනස් වන්නට පුළුවන්. ඒක සමතරව තමන්ගේම විෂම පරිහරණයන් නිසා මේවා වෙනස් වෙනවා විෂම පරිහරණය කියන්නේ ඔය අධික බීමත්කම සිගරට් ඉදීම වැනි දේවල් අධික කාමයේ හියදීම ආදී කර්ම නිසා මේවා වෙනස් වී යන්නට පුළුවන්. ඒකත් සමතරව කර්ම ශක්තියෙන් තමයි මේවා වෙනස් වෙනවා. සමහර විට උපපීඩක කර්ම වශයෙන් ඒ අපි කරන දකුසල් කර්ම ඉදිරිපත් වුවොත් එහෙම මේ ශරීරයේ කවර ඉන්ද්‍රියක් හෝ සම්පූර්ණයෙන්ම නැති යන්නට පුළුවන් නැත්නම් කපාටුවක් කරන්නට සිදුවන්නට පුළුවන් මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් මේ සියලුම ආසන ධර්ම වෙනස් වෙලා නැති වෙලා අනිත්‍යයට යන බව තේරුම් ගත යුතු අවබෝධ වෙලා පෙනී ආයිති. අශදිහා බැලුව ගමන්ම Tamanda තේරෙනවා නම් මේක කොයි මොහොතේ නැති වී යන ධර්මයක්ද කියලා කියන්නට බෑ කියලා. අන්න ඒක හොඳයි. අනෙක් ඉන්ද්‍රයන්වත් එහෙමයි කන ගත්තත් නාසය ගත්තත් දේව සංගත ශරීරය ගත්ත ශරීරයේ කවර කොටසක් ගත්තත් මේක කොයි මොහොතේ කොයි ආකාරයෙන් නැති වී යන ධර්මයක් නැති වෙලා අනිත්‍යයට යයිද කියලා කියන්නට බෑ කියන අවබෝධය ඇතිවෙන තෙක් ඒ ගැන නුවණින් විමසන බැලීම ඉතාමත්ම යෝග්‍යයි ඒ ආකාරයෙන් බලනකොට තමයි මේවා කෙරේ තියෙන ඡන්ද රාගය අඩු කරගන්නට පුළුවන් වන්නේ ඇලීම බැඳීම අඩු කරගන්නට පුළුවන් වන්නේ මෙලෙස මේ ඇස කන නාසය දිව ශරීරය කියන කොටස් පහ වෙන්වෙන් වශයෙන්ම එකිනෙකට සම්බන්ධතාවයක් නැතුව පුදු ධාතු මාත්‍රික ධාතු මාත්‍රයක් වශයෙන් එතනම එතනම ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය සමාගේශයට පෙනෙනවා නම් වැටෙනවා නම් භාවනා තුළින් ඒක අත්දකින්නට පුළුවන් නම් අන්න ඒ අවස්ථාවේදී තමන්ගේ මුළු ශරීරයම මේ කොටස් පහක එකතුවක් නිරන්තරයෙන් ඇති වී ඇති නැති නැති යන ආකාරයේ දර්ශනය වෙලා දකින්නට පුළුවන්. ඒ දර්ශනය වෙන්නට පුළුවන්. එහෙම වෙනකොට Tamanට තේරෙනවා මේ රූපස්කන්ධේ මම කියලා හිතවනම් මගේ කියලා හිතවනම් නිත්‍ය දෙයක් කියලා හිතවනම් එතන සම්පූර්ණයෙන් මුලාවක් තියෙන්නේ ඒ මුලාවට මම මේවා මම කියලා හිතවා මගේ කියලා හිතවා ඉෂ්ට ධර්ම වශයෙන් කල්පනා කළා එතන කොයිතරම් අවිද්‍යාවක් මගේ ශිත තුළ පැවතුනාද කියලා ඒ අවිද්‍යාව සමහර විට දැర్శණය වෙනවා එතකොට මේ ආකාරයෙන් මේ කොළඳ ආයතන පහම එකිනෙකට සම්බන්ධතාවයක් නැතුව වෙන වෙන ධර්ම වශයෙන් නිරන්තරයෙන්ම ඇති වී ඇති නැති නැති යන ආකාරයේ දැක දැක දැක දැක සිටින විට සමහරට මේ රූප ධර්ම පහම ආත්ම ධර්ම පහම පහනක් ලැබුණාශේ හිතට නොඇතෙහි නියන්නට පුළුවන් එහෙම වෙනවා භාවනාව දිනු කෙනෙකුට. පටන් ගන්නකොටම ඔය අත්දැකීම් ලබන්නත් පුළුවන් කියලා මා කියනවා නෙවෙයි භාව සති සමාධි ප්‍රඥා දියුණු කරලා භාවනා දියුණු කරපු කෙනෙකුට ලබන්නත් පුළුවන් අත්දැකීමක් ඒකේ. එහෙම අත්දැකීමක් එහෙම ලැබුවොත් මේ සියල්ලම නිවි යනවා කියලා. ඒ දකින සිතත් ඇති වෙලා නැති වෙලා යන නිවි යන ධර්මයක් කියලා සමාට පෙනී යනවා නම් එහිදී සංඛාර විරහිත සංනිපත් විරහිත තත්ත්වයකට වැනි කිසිවක් නොතේරෙන තත්යකට සිතපත් වෙන ඒ ධර්මයේ පවා නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය වූ ධර්මයක් ආත්ම ධර්මයක් නෙවෙයි සමාතෝය සමාට අයත් ධර්මයක් නෙවෙයි සමා නෙවෙයි ඒ නැති වී ගියාට පස්සේ මම මගේ කියන්නට ඒ කිසිවක් ඉතිරවන්නේ ඒකත් අනාත්මයි කියලා අවබෝධ වුණොත් එහිදී නිවනට සිතපත් කරගන්නට පුළුවන් මේ විදිහට මේ ඇතකන නාශය දිව ශරීරය කියන ආයතන පහ අනේ අරමුණට ගනි අරමුණට ගනිමින් ඒ ආයතන පහේ අනිත්‍යතාවයත් ඒ දක්න අසිතේ අනිත්‍යතාවයත් මනමින් දක්නා කෙනෙකුට ඒකම නිවන් ලැබීමට ප්‍රමාණවත් වන්නට පුළුවන් හැම දිනාට මේ නෙවෙයි පාරමී ශක්තියක් ඇති ඒ තුළින් නිවන් ලැබිය හැකි කෙනෙකුට රූපස්කන්ධයේ අනිත්‍යතාවය පිළිබඳ ඒ ආකාරයෙන් අවබෝධයක් ඇති කරගෙන ඒකෙන්ම නැවතී සිටින්නට සුදුසු නැහැ කොටස් 32ක මේ රූපය හැදලා තියෙන්නේ කෙස්ලොම් නේද සම්මස්නහර ඇටයට මිදු අකුබඩු හදවත් ආදී කොටස් 32කින් මේ හැදලා තියෙන්නේ මේ කොටස් 32 අරගෙන එකිනෙක අනිත්‍ය යන ආකාරය දැකිය යුතුයි මේ හිතෙන්ද දුවා මේ මොකටද මෙච්චර විස්තර වශයෙන් බල බල යන්නේ එකපාරටම මුළු ඇඟම අරගෙන බැලුවාම මේක අනිත්‍යයි කියලා තේරෙනවා නම් හොඳටම ඇති නේද ඒකම ප්‍රමාණවත් වෙනවා නේද කියලා මේ ඇයි හිතෙන්නට පුළුවන් එහෙම හිතන අය සිටිනවා. නමුත් මේවා වෙන්වෙන් වශයෙන් අරගෙන මේ සෑම කොටසක්ම අනිත්‍ය යන ආකාරයේ දැක්කාට පසුව ඇතිවන අවබෝධය තරම් අවබෝධයක් කිසිම ආකාරයෙන් අර මුළු ශරීරයෙන් එක එකට අරගෙන මේක අනිත්‍ය යනවා කියලා දැකීම තුලින් ලබන්නට බෑ. අර ගැඹුරු අවබෝධයක් ලබන තරමටම හොඳයි. විශේෂයෙන් මේල මෙහෙල මාර්ගඵල ලැබීමට බලාපොරොත්තුවක් වෙනවා නම් ඒ ආකාර ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට කෙස් ගත්තොත් කෙස් අනිත්‍යයට යනවා, ලොම් අනිත්‍යයට යනවා, නිය ගත්තොත් නිය අනිත්‍යයට යනවා ආදී වශයෙන් ඒ කොටස් අනිත්‍යයට යන ආකාරය දක්නට ඕන. අර ආයතන අනිත්‍ය යන හේතු මා කලින් කියවා මේ දේශනේත් ඊට කලින් දේශනාවල ඒ හේතුන් නිසා තමයි මේවා අනිත්‍යට යන්නේ මේ කොටස් දෙකක් අනිත්‍යට යන්නේ. එතකොට ඒ තෙස්ගස් දොම්ගස් සම්බන්ධ කිසිම සම්බන්ධතාවයක් නැහැ. නෑ දැකමක් හිත මිත්‍ර භාවයක් මොනම සම්බන්ධතාවයක් නෑ. ලොම් නිය සම්බන්ධ නිය සමග කිසිම සම්බන්ධතාවයක් නෑ. මේක ඉතාමත් අවශ්‍ය කරුණක්. මේ සම්බන්ධතාවයක් නැති එක දෙකේ නියකොත් වූ දත්තා සම්බතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ශරීරය තමයි තියෙන්නේ වෙන වෙන වූ කොටු වෙන වූ ධාතු කොටස්. දන් සමහා සකේෂම සම්බන්ධතාවයක් නැහැ. ඒ ඒ කොටස් ඒ ඒ තැන්වලම ඇති ඇති නැති නැති යනවා. නියකොත්තේ තියෙන ධාතු කොටස්, රූප ධාතු කොටස් නියකොත්තේම නැති යනවා විනා ඒවා දත්වලට යන්නේ නැහැ. දත්වල තියෙන දහස කොටස් දත්වලම නැති යනවා විනා ඒවා වෙනස් ශරීර කොටසකට දමන් කරන්නේ ඒ බව තේරුම් ගන්න ඕන. ඒකට දත් ගන්නත් දත් ගැන අපි කියනවා නම් දත් ගණන් ගන්නෑ අනිත් ශරීරයේ කුමන කොටසකට කොමන දෙයක් සිදු වෙනවා. ශරීරයේ අන් කොටස් ගණන් ගන්නෙත් නෑ දත් හරිය වෙනස් කොටසකට කවර දෙයක් සිදු වෙනවා. මේවා හුදු ධාතු මාත්‍ර පමණයි. අපේ ශිත තුළ තමයි මේ ශාම ධර්මයක් ක්‍රියාත්මක වන්නේ. රූපස්කන්ධය වෙනම දෙයක්. ශිත වෙනම දෙයක්. ශිතේ තියෙන ක්‍රියාවලිය හරියට නොදක්කම නිසා මේ නාම රූප ධර්මතාවයන් එකම දෙයක් වශයෙන් සිතාගෙන මමගේ කියලා වැරදි ආකාරයෙන් ග්‍රහණය කරගෙන ආත්මීය සංකල්පයෙන් වැසගෙන කටයුතු කරන නිසා තමයි සංසාරයෙන් එතරවන්නට නැතිවන්නේ. එම නිසා මේවා වෙන වෙන වූ කොටස් වශයෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම සුදුසුයි. මොකද ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත්ම විශිෂ්ට නිසා. මේ ආකාරයෙන් එක එක කොටසක් අරගෙන බලන්න මේ අනිත්‍යයට යන හැටි. දැන් උදාහරණ වශයෙන් කතා කරලා අපි මේ වගකොඩු පද්දවත් පෙන හැදී ආදී කොටස් එක එකක් ගත්තොත් එහෙම කුමන කුමන රෝග නිසා මේවා අනිත්‍යයට යන වගකොඩුවක් ගත්තොත් සමහරට කුණු වෙලා ඒක කපා ඉවත් කිරීමට අවශ්‍ය දවන්නත් පුළුවන්. පෙන හැදී ගත්තොත් කොයිතරම් තත්ත්වවල වෙනස් වීම වලට බඳුන් වෙනවද? හදවත ගත්තොත් කොයිතරම් වෙනස් වීම වලට බඳුන් වෙනවද? සම ගත්තත්, නිය ගත්තත්, දස් ගත්තත්, ශරීරයේ කවර කොටසක් ගත්තත් මේ ආකාරයෙන් නිරන්තරයෙන්ම වෙනස් වෙන ආකාරයේ අනිත්‍යයට ගොස් විපරිණාමයකට පත්වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතුයි. මේ එක එක කොටසක් වෙනවෙන් වන ඒ ඒ තැන්වලම නිරුද්ධ වී නිරුද්ධ වී යනවා විනා ඒවා අතට කිසිම හිත මිත්‍රාදී සම්බන්ධතාවයක් නැති බව තේරුම් ගත යුතු වෙනවා මොකද මේවා පොදු ධාතු මාත්‍ර පමණයි අපි ඒ කොටස් හඳුනා ගැනීම සඳහා විවිධ සංඥා දාගෙන කතා කළාට මේක හදවතක්ය පෙනෙන ලක්ය වකුගඩුවක් ආදී සංඥාවල එල්බගෙන ප්‍රඥාප්තිය වල එල්බගෙන කටයුතු කළාට ඒ වාගේ තියෙන්නේ පොදු ධාතු මාත්‍ර පමණයි ඒ හැර අන් කිසිවක් නෑ. එතකොට ඒ ඒ කොටස් එතනම එතනම නැති නැති යන ආකාරයේ දකින්නට පුළුවන්. මේ කොටස් 32ම හරියට Tamanට පේනවා නම් වෙන් වෙන් වශයෙන්ම ඒ ඒ තැන්වලම ඇති ඇති නැති නැති යනවායි කියලා. අර කලින් ආයතන පහ දැක්කාශේ ඒක ටිකක් ගැඹුරින් ඊට වඩා පළල්ව මේ දකින්න. එහෙම දකින්නට පුළුවන් නම් Tamanට පේනවා Tamanගේ මුළු ශරීරයම මීමැසි ගුලියක් සෑම මීමැස්සෙක්ම එකිනෙකාට සම්බන්ධ වෙලා සිටින්නේ සෑම මීමැස්සෙම චලනය වෙනවා ශරීර වෙනවා එහාට මෙහාට බැඳෙනවා නම් අන්න එලෙසින් මේ මුළු ශරීරයම ශරීරයෙන් පවත්නා මේ කොටස් වෙන්වෙන් වශයෙන්ම චලනය වෙමින් අනිත්‍යයට යමින් නිරුද්ධ වෙමින් යන ධර්මයේ කියලා Tamanටම අවබෝධ ලැබෙනවා මේක හොඳ කල්පනාවකින් අවබෝධ කරගත්තාට පසු භාවනා තුළින් අත්දකින්නට පුළුවන් මේ දේ ඒ ආකාර නිෂේධ වෙනවා කියලා. අවබෝධය වෙන එකක් අත්දකින්න එක තව දෙයක්. සංඥාවකින් හඳුනා ගන්න එක තවත් දෙයක්. මෙවැනි දේශනාවක් අහලා හඳුනා ගන්න එක සංඥා මාත්‍රයේ සීමාව වෙනවා. ඒක තමන්ම අවබෝධ කරගන්න එක ඊට වඩා එහා දෙයක්. ඒ අවබෝධයේ භාවනාව තුළින් අත්දකින එක ප්‍රායෝගික අත්දැකීම සමත් දෙයක්. ඒක නිසා ප්‍රායෝගික අත්දැකීම ලබන්නට මේ අවබෝධයේ ප්‍රයෝජනවත් වෙන නිසා තමයි මේ කර්ම ඉදිරිපත් කරන්නේ. එතකොට මේ අවබෝධයේ පිහිටලා විදර්ශනා භාවනාවක නියැලෙන විට මේ කොටස් 32ම ඒ ආකාරයෙන් වෙනස් වෙන හැටි දකින්නට පුළුවන් නම් එහිදී Tamanට තේරෙනවා මෙහි කිසිම සත්‍ය කියලා ගන්නට දෙයක් නැහැ කිසිම නිත්‍ය භාවයක් මේවයි ගන්න නැහැ මේ සියල්ලම නිරුද්ධ වී යන ධර්ම අනිත්‍යයට යන ධර්ම වෙනස් වී යන ධර්ම කියලා අනිත්‍ය ධර්ම විපරිණාම ධර්ම නිරෝධ ධර්මය කියලා තේරුම් ගන්නට පුළුවන් ඒ තේරුම් ගන්නා විටත් හරියට අවබෝධයලා පෙනී ගියොත් මේ කරුණ මුළු ශරීරයම තමාගේ සිතට නොඇටි යනවා ශරීරයේ තියෙනවද කියලා සිතින් බැලුවත් සිතට පේන්නේ ශරීර නිමිත්ත සිතින් ඈත් වෙනවා නිරුද්ධ වෙනවා ඒකට අපි රූප නිරෝධයක් කියලා කියන්නේ ඕලාරික වශයෙන් පවත්නා වූ රූප නිරෝධයක්. ඒක ඒ දක්නාශිතේ අනිත්‍යතාවයත් එහිදී දකින්නට පුළුවන්. ඒ දක්නාශිතේ අනිත්‍යතාවයක් දැක්කොත් ඒකත් වඩා එහාට ගිය ශීතල වීගිය නිවිගිය සත්‍යයකට සිදුපත් වෙනවා. ඒකත් අනිත්‍ය වූ ධර්මයක් කියලා ශීපත් කළ යුතුයි. ඒකත් අනාත්ම ධර්මයක් කියලා අවබෝධ කරගත යුතුයි. ඒ තිබුණ කෙනෙකුට නිවන සිතපත් කරගන්නට පුළුවන්. මේනු සෑහීමට පත් වීම සුදුසු නැහැ. රූපස්කන්ධයේ අනිත්‍යතාවය දකිනකොට ධාතු හතරේ අනිත්‍යතාවය අවබෝධ කරගත යුතුයි. රූපස්කන්ධය හැදලා තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන කොටස් අතරින් අවශ්‍ය නම් ඒකට ආකාශ ධාතුව කියන එකත් එකතු කර ගන්නට පුළුවන්. නමුත් මේ අනිත්‍ය ගැන මෙනෙහි කරනකොට ආකාශ ධාතුව ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. මොකද ආකාශ ධාතුව වෙනත් ධාතුන් නැති තැන පවර්ණා වූ දෙයක් ඒක අනිත්‍ය යන ආකාරයේ විදර්ශනාවෙන් දකින්නට බෑ. ආකාශය කියන්නේ කිසි කිසි ස්ථානයේ ස්ථානයේ යමක් යමක් ඇතුළු වුණාට පසුව ඒ ස්ථානයේ නොපෙනී යනවා නමුත් ඒක අනිත්‍යද යනවාය කියලා වෙනත් ධාතු කොටස් දකින්න ආශේ ප්‍රායෝගික වශයෙන් භාවනාවෙන් දකින්නට අපහසු නිසා අනිත් ධාතු හතර පමණක් ගැනීම හොඳටම ප්‍රමාණවත්. එතකොට තමන්ගේ මුළු ශරීරයම ගන්නවා. හිතෙන් බලනවා. හිතෙන් බලනකොට Tamanට තේරෙන්නට නම් මුළු ශරීරයම තුළම මෙන්න මේ රූප ධාතු පටවේ රූප කොටස පවතිනවායි. මෙතන මුළු ශරීරයේ පුරාම ආපෝ ධාතු කොටසක් පවතිනවායි, තේජෝ ධාතු කොටසක්, වායෝ ධාතු කොටසක් පවතිනවායි කියලා Tamanට ඒ කොටස් හතර වෙන වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. මේවා පිළිබඳ අවබෝධයක් මේ ඇයට කලින් ලබා තිබෙන නිසා මේ විස්තර කතා නොකර කෙටියෙන් කියන්නේ එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර දෙස තමා සිතින් බලන. මේ ධාතු හතර හතරක් වශයෙන් අපි කතා කළාට එකම කොටසක ওই ධාතු හතරම ක්‍රියාත්මකයි පවතින. ඒකට මිශ්‍ර වෙලා පවතින. නමුත් මෙහිදී තේරුම් ගත යුතු වෙනවා මේ ධාතු හතර එකට සම්මිශ්‍රණ වෙලා පැවතුනත් ඒ එකම ධාතු කොටසක්වත් දන්නේ තමා පඨවි ධාතුව දහන්නේ පඨවි ධාතුව දන්නේ තමා ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු සමග මිශ්‍ර වෙලා එකතු වෙලා මේ පවතිනවා කියන්නේ. ඒ වගේම ශේෂ ධාතු කොටස දන්නේ වෙනත් ධාතු කොටස් සමග තමා මිශ්‍ර වෙලා පවතිනවා කියන. මේවා හුදු ධාතු මාත්‍ර වෙන්වෙන් වශයෙන් පවත්නා ධර්ම. එන්න මේ කියපු කරුණ ඒ කියන්නේ ඒවා වෙන්වෙන් වශයෙන් පවත්නා ධර්ම කියන එක මනමින් අවබෝධ කරගැනීම ඉතාමත්ම සුදුසුයි. බලන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි. නැත්නම් මේවා පඨවි ධාතු කියලා ගත්තොත් ඒ පඨවි කොටස විතරයි දකින්නේ. නමුත් පඨවි ධාතු තුලක් තියෙනවා ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස්. තේජෝ කොටසෙත් එහෙම තියෙනවා, වායෝ කොටසෙත් තියෙනවා, වතුර කොටසෙත් තියෙනවා, අනිත් ධාතු කොටස් සම්මිශ්‍රණ වෙලා පවතී. ඒක නිසා මේ ධාතු කොටස් වෙන වෙන වුම ධර්ම. නමුත් එකට කවලම් වෙලා මිශ්‍ර වෙලා එකට ගුණි වෙලා පවතින ආශේ දර්ශන ධර්ම. එතකොට පඩවි ධාතුව දන්නේ පඩවි ධාතුව හැදෙන්නේ මේ මේ හේතුන් නිසායි. පඨවි ධාතුව දන්නේ තමා මේ පඨ නිරුද්ධ වී යන ධර්මයක් නැති වී යන ධර්මයක් හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නැති වෙනකොට <coughs> හේතුන් නැති වෙනකොට නැති වෙනවා කියන්නට කියලා සිතන්නට පඨවි ධාතුවට හැකියාවක් නැහැ ආපෝ ධාතුවත් එහෙමයි තේජෝ ධාතුවත් එහෙමයි වායෝ ධාතුවත් එහෙමයි නමුත් මේවා නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන අනිත් අනිත්‍යයට යනවා. ඒ අනිත්‍යයට යෑම නිසා තමයි මේ පණ ශරීරයේ තියෙන මේ මූල ධාතු අතරේ විපරිණාමයන්ටපත් වීම නිසා තමයි අපි විවිධ තත්ත්වවලටපත් වන්නේ වයස්ගත වන්නේ ජරා ජීර්ණ වන්නේ කෙට්ටු වන්නේ මහත් වන්නේ මේ සෑම දෙයක්ම සිදුවන්නේ මේ මූල ධාතු අතරේ අනිත්‍යතාවයෙන් විපරිණාමයට යාම නිසා ඒ තයිසත් අමතර මේවා නිරුද්ධ වී යන ධර්ම නිසා ඒ ශරීරයේ ඒ ඒ තැන්වල තියෙන පටවේ ධාතු ආදී ඒ ධාතු කොටස් ඒ ඒ තැන්වලම නිරුද්ධ වී යන බව දැකිය යුතුයි. කකුලේ තියෙන පටවිය ආපෝ තේජෝ වායු උදාහරණ වශයෙන් ධනිය කියන ධනේශ කොට ධනේශයේ තියෙන පටවිය ආදී ධාතු කොටස් එතනමයි නිරුද්ධ වෙන්නේ. ඒක ශරීරයේ වෙන තැනකට යන්නේ එතනම එතනම ඒ ඒ තැන් වලම ඒ රූප කොටස් නිරුද්ධ වී යනවා නැති වී යනවා. එන්න මේ ආකාරයෙන් ධාතු හතර පිළිබඳ හරි අවබෝධයක් ඇතිව ඒවා අනිත්‍ය යන ආකාරයේ දකිනකොට Tamanට තේරෙන්නට ඕන මේවා අනිත්‍ය යන හේතු. අර කලින් කියපු කර්ම හේතු, චිත්ත හේතු, ඒ වගේ හේතු ආදී ආහාර ආදී හේතු නිසා මේවා සම්පූර්ණයෙන්ම අනිත්‍යයට යනවා වෙනස් වී යනවා. මේවා නැති වී ගියාට පස්සේ මේවා කොහෙටද ගියේ කියලා හොයන්නට යන්නට අවශ්‍ය නැහැ. ඒවා විද්‍යාවට බාර ගන්න ඒ යන තැන හොයා ගන්නට අපේ භාවනාවට ඒක අවශ්‍ය වන්නේ නුවන් දැකීමට ඒක අත්‍යවශ්‍ය කරනක් නෙවෙයි. ඒවා එතන මෙතනම නිවි නිවි යනවා නැති නැති යනවා කොහේ ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ ශරීරයේ ඒ තැන්වල තියෙන ධාතු කොටස් එතන මෙතන නැති නැති යන එක පමණක් දකින්න. එහෙම දකිනකොට Tamanට තේරෙනවා මේ මේ හේතුන් නිසා නැති වෙනවා කියලා. ඒ කියන්නේ අර පිටසෙම වාතය ආදී කිපීම නිසා නැත්නම් ඒ තුනම කිපීම නිසා ඊට විපර්යාසයන් නිසා අනුන්ගේ උපක්‍රමයන් නිසා විෂම පරිහරණයන් නිසා කර්ම විපාක සත්‍ය නිසා ආහාර නිසා ආදී විවිධ හේතුන් මත මේ වගේ ඇතිවීම පැවතීම නැතිවීම සඳහා පවතින. එතකොට ඒ ආකාරයෙන් ධාතු 6 ධාතු 4 නිසි ආකාරයෙන් පේනවා නම් Tamanට මේවා අනිත්‍ය යනවා. ඒකේ කියලා එම තමන්ටම අවබෝධ වන්නට ඕනේ මේ අනිත්‍යයට යාම විශේෂයෙන්ම තමාගේ කැමැත්තට හෝ අකමැත්තට අනුවන් සිදුවන දෙයක් නෙවෙයි කියලා. අශ්‍රයගත්තත් අශානිත්‍යයට යන්නේ තමන්ගේ කල් කැමැත්තට හෝ අකමැත්තට අනුව නෙවෙයි. තේෂණන්නේ දස් ආදී අනිත්‍යයන් උදේ ඒක ඒ අදාළයි. තේෂණන්නේ දස් ආදී කොටස් දෙකක් ගත්තත් ඒවත් අනිත්‍ය කියන්නේ Tamange කැමැත්තකට හෝ අකමැත්තකට අනුව නෙවෙයි ස්වභාව වශයෙන්ම සිදුවන ස්වභාවික ක්‍රියාදාමයක්. මේ ආකාරයෙන් ධාතු වශයෙන් බැලුවත් Tamanට තේරෙන්නට ඕනේ මේ මගේ කැමැත්තකට අනුව නැත්නම් අකමැත්තකට අනුව මේවා සිදු වෙනවා නෙවෙයි ස්වභාවික වශයෙන් සිදුවන ධර්මතාවයක් ස්වභාවික වශයෙන්ම සිදු වෙනවා මේවා ඔක්කොම ස්වභාවික ධර්ම මාත්‍ර පමණයි මේ ස්වභාවික ධර්ම මාත්‍රවට මම කියන හැඟීම මගේ කියන හැඟීම අපේ සිතේ තුළ තියෙන සංකල්පනාවක් හැර සත්‍ය දෙයක් නෙවෙයි ඕනෑම දෙයක් පිළිබඳව අපිට හිතන්න පුළුවන් මේක මමය මේක මගේ කියලා. ඒක අපේ හිතේ තියෙන හැඟීමක් පමණයි. ඒ හැර මේ දේ පිළිබඳව හෝ ඒ කෙනා තුළ තියෙන දෙයක් නෙවෙයි. එතකොට මේ ධාතුල ස්වરૂපයත් එක්කයි මේවා පිළිබඳව මමය මගේ ගැහණියක පුරුෂයෙක් ආදී විදාකාරණ සංඥා අපි අලවාගෙන කටයුතු කරන දාගෙන කටයුතු කළාට ඒ කිසිවක් ඒ ධාතු කොටස් දන්නේ නැහැ. ඒවා අපේ හිතේ තියෙන ධම්මතා පමණයි. මේවා හුදු ධාතු මාත්‍ර ධාතු මාත්‍ර ඇති ඇති නැති නැති යාමක් පමණයි මෙතන සිදුවන්නේ. මෙන්න මේ தත්ත්වය හරියට අවබෝධ වුණාට පස්සේ Tamandම තේරෙනවා මේවා තමන්ගේ කැමැත්තට අනුව සිදුවන දේවල් නේ හුදුවනාත්ම ධර්ම. මේවා නිරන්තරයෙන්ම අනිත්‍යයෙන් මේ නිරුද්ධ වී යන නිසා මේවා මමගේ කියා ගන්න එක කිසිසේත්ම සුදුසු වන්නේ හේතුව නිරුද්ධ වී ගියාට පසු කිසිවක් ශේෂ නොවන නිසා. ඒ වගේම මේවා වෙන වෙන තැන් වලට ගියාය කොහෙවත් කියලා ආවය කියලා කියන්නට අපි දන්නේ නැහැ. දැන් අපි හිතමු ගිනි පෙට්ටිය ගිනි කෝරක් ඇතුළාම ගින්දර ටික ආවා මේ ගින්දර ටික ආවේ කොහෙ තියලාද කොහෙ තිබිලාද කියලා අපිට කියන්නට බෑ ගිනි පෙට්ටියයි ගිනි කෝරයි ඇතිවීම ක්‍රියාව හේතුන් නිසා ගිනි ගින්දර දැල්ුණා ඒක ගිනි කෝර නෙවුවාට පස්සේ ගින්දර ටික නියුණා එච්චරයි. මේක ගියේ කොහෙටද කියලාත් අපි දන්නේ නැහැ. හේතුන් තියෙන විතර හේතුන්ගේ සංයෝගයෙන් ඒක ඇති වුණා. කොහෙවත් තිබිලා ආවා කියන්නවත් බෑ. කොහෙටවත් නැතුණාට පස්සේ ගියා කියන්නවත් අපිට බෑ. අපිට බෑ. ඒ වගේ තමයි මේ ශරීරයේ තියෙන මේ මූල ධාතු හතර හෝ නැත්නම් ඇත කන්නාසාදී ආයතන හෝ නැත්නම් තෙස්මන්නේ දත්තාදී කොටස් 32 හෝ. එතකොට Tamanට තේරෙන්නට ඕනේ මේවා කොහෙවත් තිබිලා ආවා නෙවෙයි මේවා හේතුන් නිසා හේතුන්ගේ සංයෝගයෙන් පහළ වුණු ධර්ම. ඒ හේතු වලට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ කිසිම කොටසක් නිපදවන්නට. කියන්නේ පඨවි ධාතුව අපි හිතමු අපි ගන්න කනවන ආහාර එක හේතුවක් ඒ නිසාම පමණක්ම ඇති වෙනවා කියලා පහසු වීම සඳහා කියන්නේ කර්ම තේරුම් ගැනීම සඳහා. එතකොට මේ අපි ගන්න ආහාර පාන වලට කිසිම හේතුවක් අවශ්‍යතාවයක්වත් ඕනකමක්වත් මොකක්වත් නැහැ මේ වෙනස් ශරීරය තුළ පටවි ධාතු කොටස් හදන්නට. පටවි ධාතු කොටස් දන්නේ නැහැ ආහාර නිසා තමයි නිපද වෙනවා කියලා. ඒව වෙන වෙන උදන්න. නමුත් පටවි ධාතුව හැර මේ ආපෝ මේ ආහාර ප්‍රත්‍ය හැර පටවි ධාතුව නිපදවන වෙන දෙයක්වත් නැහැ. පඨවි ධාතුව නිපදවන වෙන කෙනෙකුත් නැහැ. ආහාර තුලින්ම පඨවි ධාතුව ඇතිවන්නේ නැහැ. ආහාර නිසා ඇතිවෙන ප්‍රතිඵල. මේ කරුණ හරියට තේරුම් ගන්න. මේ අනාත්ම ස්වභාවය තුළින් අනාත්ම දර්ශනය අවබෝධ කර ගැනීමට උපකාර වීම සඳහා මේ කරුණ අපි ඉදිරිපත් කරන්නේ. එතකොට තමයි තේරෙන්නට ඕන. මේ මූල ධාතු හතර යම් නම් හේතුන් නිසා හටගත හේ හේතුන් දුමනාවක් නැහැ මේ මූල ධාතු හතර හදන්නට. නමුත් හේතුන්ගෙන් තොරව මේ මූල ධාතු හතර හැදෙන්නේ නැහැ. වෙන කෙනෙක් මේ මූල ධාතු හතර හදන්නේ නැහැ. හේතුන් නිසා හටගන්නා ස්වභාවික ධර්මතාවයක්. එතකොට මේ හේතුන් නිරුද්ධ වී යනකොට ඒ ස්වභාවික වශයෙන් ඇති වූ මූල ධාතුවත් කර නිරුද්ධ වී යනවා. එම නිසා මේ සියල්ලම අනිත්‍යයට යනවා වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා නිරුද්ධ වෙනවා කියලා දකින්නට පුළුවන් වෙන්නට ඕන. එහෙම අවබෝධ වුණාට පසුව Tamanට භාවනා කරන විට සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට නම් අත්දකින්නට පුළුවන් මේ මුළු ශරීරයේ පුරාම පවත්නා වූ මේ මූල ධාතු හතර නිරන්තරයෙන්ම ඇති වී ඇති වී නැති වී නැති යන ආකාරය. එහෙම ඒ දෙස බලාන සිටින විට ඒ දකින සිත පවා අනිත්‍ය යනවා. එතකොට පඨවි ධාතුව කියලා සිතුවේ සිතකින් ඒ සිතත් අනිත්‍ය යනවා. පඨවි ධාතුව අනිත්‍ය යනවා කියලා දැක්කේ සිතුවේ සිතකින් ඒ සිතත් අනිත්‍ය යනවා. ඒ සිත අනිත්‍යද යනවා කියලා යම් කිසි දෙයක් හිතුවනම් ඒ සිතත් අනිත්‍ය වෙනවා. එතකොට මේ දෙවෙනි වට සිතුවනම් යම් සිතක් මේක සිත අනිත්‍යයට ගියායි කියලා ඒ සිතත් අනිත්‍යයට. මේකේ නිමාවක් නැති අනිත්‍ය කියන ක්‍රියාදාමයක් මේ තියෙනවා. නැවත කියන්නම් මේ ඇයි පාසයෙන් තේරුම් ගැනීමට උපකාරයක් වශයෙන් ආපෝ ධාතුව ගමු ආපෝ ධාතුව නිරන්තරයෙන්ම අනිත්‍ය කියනවා ආපෝ ධාතුව අනිත්‍ය යන එක දකින්නේ සිතකින් ඒ සිතත් අනිත්‍යයි ආපෝ ධාතුව හේතුන් නිරුද්ධ වුණාට පස්සේ අනිත්‍යයට නම් මේ හේතුන් නිරුද්ධ වීමෙන් ආපෝ ධාතුව අනිත්‍යයට යනවා කියලා දකින්න ශිතකින් ඒකත් අනිත්‍යයි. මේවා දැකපු ශිත තියෙනවා නම් ඒකත් අනිත්‍යයට යනවා. ඒ දැකපු ශිත තියෙනවා නම් ඒකත් අනිත්‍යයට යනවා. මේ විදිහට බලන්න බලන්න යනකොට නිමක් නොවන ක්‍රියාදාමය ශිතින් ඒකත් අනිත්‍යයට යනවා ඒකත් අනිත්‍යයට යනවා කිය කිය දිගට දිගට දිගට දිගට ඔරේ යනවා. නිමක් නොවන ක්‍රියාදාමයක්. එතකොට Tamanට තේරෙනවා මේ හිත ක්‍රමයක් පාසාම ඇති විය තේ නැති නැති යාමක් හැර සත්‍ය වශයෙන් වෙන දෙයක් නැහැ. රූප කොටස් රූප කොටස් කාගේ ඔහි ඇති ඇති නැති නැති යන තමන්ගේ ඇඟ විතර මේ ලෝකේ තියෙන අනිත් අයගේ ඇඟවලුත් එහෙමයි බාලී විවත්තුත් එහෙමයි ඒව කාඩුවේ හේතුන් මත ඇතිවෙමින් නැතිවෙමින් යන අපි මේවා ගැන සංකල්පනා සිතවිලි ඇති කරගන්නවා ඒහ ඒවා අරමුණු කරගෙන නාම ධර්ම ටිකක් ඇති කරගන්නවා. ඔතන තියෙන ක්‍රියාදාමය ඔච්චරයි. මේ නාම ධර්ම ටික ඇති වුණේ නැත්නම් ඕවා කොයි ආකාරයෙන් තිබුණත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ওই නාම ධර්ම ටික ඇති වුණේ නැත්නම් මේ රූප අනිත්‍යයි කියලා අපි දන්නේ නැහැ. විපරිණාමයට පත් වෙනවා කියලා දන්නේ නැහැ. නිරෝධය වෙනවා කියලා දන්නේ නැහැ. ඒ විදිහටම තමයි මේ රූපය අල්ලගෙන ලක්ෂණය කියලා හිතේ නැත්නම් රූපය තුළ අපගේ සිත තුළ ඒ රූපය කෙරෙහි ලක්ෂණක් ඇත්තේ නැහැ. ඒ රූපය කැතයි කියලා හිතේ නැත්නම් අපගේ සිත තුළ ඒ රූපේ පිළිබඳ කැත කියන අදහසකුත් නැහැ. මේ රූපය කියන්නේ බටවි ආදී ධාතු හතරක් කියලා හිතුවේ නැත්නම් ඒ පිළිබඳ හිතකුත් නැහැ. එතන මේ සිදුවන්නේ පොදු නාම ධර්ම රාශියක දිගින් දිගට ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක්. මෙන්න මේ සත්‍ය තේරුම් ගන්නට පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද සිත හිතේ පැවැත්ම හැර මෙතන අන් කිසිවක් නැහැ කිය. දකින්නට. ඒක ඒ දැනීම අවශ්‍ය වෙන පටවි ධාතුව දකින්නේ සිතින්. ඒ සිත නැත්තම් පටවි ධාතුව තියනවාද කියලා දන්නේ නැහැ. ආපෝ ධාතුව දකින්නේ සිතින්. ඒ සිත නැත්තම් ආපෝ ධාතුව තියනවාද කියලා අපි දන්නේ නැහැ. සිතට නෙමෙයි අරමුණවන්නේ. එතකොට මේ සිත නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන ආකාරයට දේ දකින සිතත් ඇති ඇති නැති නැති යන ආකාරයට දැක දැක සිටින්නට පුළුවන් නම් Tamanට අවබෝධ වෙනවා මේ සියල්ලම වහමහ බිඳී යන නිසා මේ සියල්ලම හුදු නාම ධර්ම වලට පමණක් සීමා වන නිසා මම මගේ කියලා ගන්නවා නම් යම් කිසි දෙයක් ඒකත් හුදු නාම ධර්මයක ක්‍රියාත්මක වීමක් අර හන්දයක් නොවන නිසා මෙතන සම්පූර්ණ මුලාවකින් යුතුව අපි මේවා මම කියලා හිතාන මගේ කියලා හිතාන මෙතෙක් කල් ග්‍රහණය කළ මෝඩකම මෙන්න මේකයි කියලා ඒ වෙලාවේ අවබෝධ කරගන්නට පුළුවන්. මේ හැම දිනාටම අවබෝධය ලබා ගන්නට පුළුවන් කියලා නෙවෙයි මම මේ කියන්නේ භාවනා දියුණු කෙනෙකුට සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට ප්‍රඥාව දියුණු කෙනෙකුට තමයි ওই අවබෝධයන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ විදිහට හරියට ධාතු හතරේ අනිත්‍යතාවයත් ඒ දක්නාසිතේ අනිත්‍යතාවයත් විපරිණාමයේ නිරෝධයත් දකින්නට පුළුවන් නම් භාවනාව තුළින් දකින්නට පුළුවන් නම් එතකොට මේ රූපය සම්පූර්ණයෙන්ම නිවි යනවා. නිවි යනවා කියන්නේ සිතට අරමුණු වන්නේ රූපේ තියෙනවාද කියලා සිතට වැටෙන්නේ නැහැ. සිතේ පැවැත්ම පවණක් පවත්නාව හිස් භාවයකට පත් වූ සබ හිතක් පවතින දැනීමක් පවතින්නේ ඒකත් අනිත්‍ය ඥාන ධර්මයක්, නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒක අනිත්‍ය ඥාන නම් ඒකත් ආත්මීය වශයෙන් ගන්නට ඉතුරු වෙන දෙයක් නැති නිසා ඒකත් අනාත්ම ධර්මයක්. ඒ වගේම ඊට පස්සේ නිවීමකට ශීතල වීමකට සිතපත් වේවි ඒකත් අනිත්‍ය අනාත්මයි කියලා වැටහුණොත් එහෙම අන්න එහිදී නිවනට සිතපත් කර ගන්නට පුළුවන් මෙතෙන්දී මේකෙන් නතර වෙන්නේ නැතුව මේ අවබෝධය තවත් පළල් කරගන්නට ඕන. මොකද අපේ අවබෝධයේ සීමාවක් නැහැ. අපගේ ප්‍රඥාවේ මට්ටමට අනුවයි එක එක ධර්මතාවයන් අපි අවබෝධ කරගන්නේ. මේ ප්‍රඥාව දියුණුවන්නට දියුණුවන්නට ගැඹුරුවන්නට ගැඹුරුවන්නට අපගේ අවබෝධය තව තවත් පුට්ටෝල වෙනවා, තව තවත් ගැඹුරු වෙනවා. එම නිසා එතනින්ම නතර වන්නකෝ තවත් එහාට මේක ටිකක් පතුරවන්න. තමන්ගේ ශරීරය මේ විදිහට ආයතන වශයෙන් බහෝ නැත්නම් කොටස් දෙකක් වශයෙන් නැත්නම් ධාතු හතරක් වශයෙන් බලලා මේ සියල්ලම අනිත්‍යද විපරිණාමයට නිරෝධයට පත්වන ආකාරය අවබෝධ කරගත්තාට පසුව තමන්ගේ භාර්යාවගේ තත්ත්වයක් මේකයි ශ්‍රාවකෝෂයාගේ තත්ත්වයක් මේකයි දුවගේ පුතාගේ අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරයන්ගේ සත්‍යයක් මේකයි කියලා අවබෝධ කරගත යුතුයි. මේ කරුණක් මේ හිතන්න පුළුවන් මේක ඉතාම සුළු දෙයක් නෙවෙයි. Tamange වගේමයි අනුන්ගේ කියලා හිතන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඒ පිළිබඳ අවබෝධය නැති නිසා තමයි බාහිර ලෝක සත්‍යයා කෙරෙහි විශේෂ බැඳීම් ඇතිවන්නේ, ඇලීම් ඇතිවන්නේ වැරදි ආකාර දෘෂ්ටි වලට දැසගන්නේ. මගේ පුතා මගේ දුව මගේ ශරීරය මගේ ශරීරා මගේ භාර්යාව මගේ සාපුරුෂයා ආදී වශයෙන් වැරදි නිගමන වලට බැසගෙන අවිද්‍යාවෙන් බර වී කටයුතු කරන්නට සිදුවන්නේ අර බාහිර වශයෙන් තමන්ට ඒක දකින්නට නොහැකිකම නිසා. ඒසා බාහිරයටත් මේක පතුරවන්නේ මේ දැනීම අන්වේ ඥානයක් වශයෙන් ඥානය ඇති කරගන්න. තමන්ගේ වගේමයි බාහිර ලෝකයේ සිටින තමන් ඇසුරු කරන සියලුම සත්‍යයන්ගේ ඒ වගේමයි මේ ලෝකයේ සිටින සියලුම මනුෂ්‍යයන්ගේ තිරිසන් සතුන්ගේ අමනුෂ්‍යයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මාරයන්ගේ මේ සෑම සත්‍යයකගේම ශරීර කියන සත්ව සිටිනාගේ ශරීර ස්වરૂපයේ මෙන්න මේකයි කියලා ඒ අවබෝධය පිළිබඳ ඇති තමයි ඇති කරගත් අවබෝධයේ ඒ බාහිර සත්‍යයන් පිළිබඳ පතුරවා හරින ඒ අවබෝධය තමයි පළ කරගත යුතු වෙනවා. එහෙම වෙනකොට අපිට ඒ පිළිබඳ ඇති වෙන අවබෝධය තවත් ගැඹුරුයි. එතකොට දකින දකින සත්‍යයේ සිටිනවන සිතන සත්‍යයේ සිටිනවන ඒ පිළිබඳව තමාට පහළනම යොක්කම නිත්‍යයට යන වෙනස් යන විපරිණාමයට පත්වන ධර්මනේ මේ තමන්ගේ ශරීරයත් අනිත්‍ය කරනවා සිතත් අනිත්‍ය කරනවා බාහිර ලෝකයේ සත්‍යනොත් නිරන්තරයෙන්ම යගේ ශරීරත් වෙනස් වෙනවා නේ නිරුද්ධ වෙනවා සිතත් නිරුද්ධ වෙනවා මොකක්ද මෙතන ඉතුරු වන්නේ අල්ලන්නට තමන්ගේ ශරීරයේ මේ ආකාරයෙන් නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙන ආකාරය දකිනකොට තමන්ගේ ශරීරයට හිමිකමක් යන්න බාහිර ලෝක සත්‍යයට හැකියාවක් නැහැ. මොකද දැන් තියෙන ශරීර කොටස් ඔක්කොම දැන් නැති වුණා. මගේ පුතා කියන්න වෙන කෙනෙකුට තැනක් ඇත්තෙත් නැහැ. මගේ දුව, මගේ භාර්යාව, මගේ ස්වාමි ආදී කවර ආකාරයෙන් හෝ මගේ මිත්‍රයා, මගේ හතුරා ආදී වශයෙන් කතා කරන්නට වෙන කෙනෙකුට දෙයක් මේ ශරීර කූඩුව තුළ නැහැ. තමන් කිසිම ලෝකයේ කෙනෙක් හා සම්බන්ධ නෑදෑ මිත්‍රකමකුත් නෑ හතුරු මිතුරු භාවයකුත් නෑ මේ ඔක්කොම සිත් තුළ තියෙන මුලාවන් පමණයි බාහිර ලෝකයේ සත්‍යෝ ගැන අපි හිතුවොත් ඒගොල්ලන්ගේ සත් ශරීරයක් නිරන්තරයෙන්ම කයත් නැති ඇති නැති යනවා සිතත් ඇති ඇති දැන් මේ මොහොතේ තියෙන කය සිතයි ඊළඟ මොහොත වෙනකොට නෑ ඉතින් බාහිර ලෝකයේ සත්‍යයන් පිළිබඳ අපේ හසුරුකමක් කොහෙන්ද? අපේ මිතුරුකමක් කොහෙන්ද? අපේ නෑදෑකමක් කොහෙන්ද? සම්බන්ධතාවයක් නැහැ. පොදු සංස්කාර ධර්ම උහි ඇති වී ඇති නැති නැති යාමති. මේක දකින්න එක සංස්කාර ධර්මයක්. පොදු සංස්කාර ධර්ම ඇති ඇති නැති නැති යනවා කියලා දකින්න ඒක සංස්කාර. Taman නෙවෙයි මේ දකින්න. Taman නෙවෙයි මේ අවබෝධ කරන්නේ. ඒවා හුදු නාම ධර්ම. ඒවා සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා. මුළු විශ්වයටම මේක අදාළයි. මුළු විශ්වයම හිස්සී යන්නට පුළුවන් මේක හරියට දැක්කොත් එතකොට මම භාවනා කරනවත් නෙවෙයි මම අවබෝධ කළත් නෙවෙයි වෙන කෙනෙක් අවබෝධ කළත් නෙවෙයි සංස්කාර ධර්ම ඇති ඇති නැති නැති යනවා සංස්කාර ධර්ම වලට අරමුණු කලේ සත්‍යොත් නෙවෙයි පුද්ගලයොත් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මයේ මාර්යව මනුෂ්‍ය මනුෂ්‍ය තේසන් වෙන සත්‍යෝ නෙවෙයි ඒ සංස්කාර ධර්ම සංස්කාර ධර්ම සංස්කාර ධර්මම අරමුණු කරමින් ඔහි ඇති ඇති නැති නැති වෙන ඔච්චරයි සත්‍යය. ඒවට බාහිර වශයෙන් යම් යම් දේවල් අපි දාගෙන උපාදා සංඥා වල එල්බගෙන කටයුතු කරනවා නම් ඒ සියල්ලම තමාගේ සිතේ තියෙන අවිද්‍යාව ඇරන් කිසියක් නෙවෙයි. එතකොට අවිද්‍යාවෙන් තොරව කෙනෙකුට මේ සියල්ල පැහැදිලිවම දකින්නට පුළුවන්. අන්න ඇයට තමාගේ අවිද්‍යාව යම්තා ධන බහුල වශයෙන් තියෙනවා නම් ඒ ධන බහුල භාවයේ මත මේවා දකින්න එක අපහසු වන්නට පුළුවන්. ඉතාලම තද කියනවනම් කොහෙන්ම දකින්න බෑ මම මොනවද කියේ කියලා සමහරවිට ඇඟීමක්වත් ඇති කරගන්නට බෑ ප්‍රඥාව දියුණු මට්ටමට අනුකූලව ඒ කියපු කරුණු සත්‍යතාවය කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ රූපස්කන්ධයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක් ඇති කරගත්තාට පස්සෙ විදර්ශනා භාවනාවක නියෙදෙන්නේ විදර්ශනා භාවනාවට නිදෙන්න ධර්මදුරට ඕසිතේ සමාධිය දෙන්නට ඕන. මුලින්දරම විදර්ශනා භාවනා කරලා හරි සමත වශයෙන් ටිකක් දියුණු කරලා හරි විදර්ශනා භාවනාවක නියැලෙමින් පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම බල බලා සිටීමයි කළ යුතු වන්නේ. රූපස්කන්ධය උදාහරණ පළමුවෙන්ම ගන්න එක ඉතාම සුදුසුයි. අපි හිතමු ආස්වාස් ප්‍රස්වාසය අරමුණට ගත්තේ කිය. ආස්වාස් කරන විට මුළු ශරීරයේම ඉදිරියට ඉදිරියට පිම්බි පිම්බි යන ආකාරය දකින්නට පුළුවන්. ප්‍රාස්වාස් කරන විට මුළු ශරීරෙම පිම්බි පිම්බි යන ආකාරය දකින්නට පුළුවන්. ඒවා දකින්නට බැරි නම් ඒ ශරීර කොටස් වලට අත තියාගෙන අත තියලා ඒ ශරීර කොටසට අවධානය යොමු කරගෙන ආස්වාස් ප්‍රස්වාසයට නෙවෙයි ඒ උෂ්ම ගන්න ටිකක් ගැඹුරින් එතකොට ඒ ශරීර කොටස් කරණය වෙන ආකාරය දැකිය හැකි. අද්දෙක් තමන්ටම අත්දකින්නට පුළුවන්. ශරීරයේ කොයි කොටසවල තිබ්බත් ආස්වාස් ප්‍රසවාසයට අනුව ඒ කොටස් ඉහළට යන ඇති පහළට යන ඇති වෙනස් වෙන හැටි දකින්නට පුළුවන්. මේ විදිහට ආස්වාස් ප්‍රසවාස අරමුණු කරමින් ශරීරයේ නිරන්තරයෙන්ම වෙනස් වන ආකාරය දකින්නට පුළුවන්. ඒ දකින සිතත් අනිත්‍ය යන ආකාරයත් ඒ විදිහට තමන්ට දකින්නට හැකි වෙනවා. සක්මන් කරනවා නම් සක්මන් කරන විටත් පාදේ කුසවනවා ගෙනියනවා තබනවා ගෙනියන විට පාදේ තියෙන සැහැල්ලු භාවයේ බර අඩු භාවයේ පහසු භාවයේ තබනවා කියන සිත ඇති වෙනකොටම නැති වෙන ආකාරය දකින්නට පුළුවන් තබනකොට කය පාදේ බර වෙන ආකාරයේ ඕලාරික වන ආකාරයේ සමන්ට අවබෝධ කරගන්නට පුළුවන් එහෙම අවබෝධ වෙනකොට සමන්ට තේරෙනවා මේ උසවන පාදය ගෙනියන විට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා ගෙනියන පාදයේ තබන විට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා කියලා මේ පිළිබඳවම හොඳින් අවධානය යොමු කළ භවනා නියැලෙනුට නියැලෙන විට ඒ අවබෝධය මොකෙන් නැති වුණා නම් චලනය කරන පාදයට නෙවෙයි ස්ථිරව බව ස්ථාවරව සබාගෙන සිටින පාදයේ කෙරේ අවධානය යොමු කරන අර චලනය වන පාදයට අනුකූලව කකුල අවශ්‍යනවා නමුත් අවශ්‍යවන කකුලට නෙවෙයි කබිම සබාගෙන සිටින කකුලට අවධානය යොමු කරනවා කකුල ගෙනියනවා ගෙනියන කකුලට නෙවෙයි බිම සබාගෙන සිටින කකුලට අවධානය යොමු කරනවා සබනවා සබන කකුලට නෙවෙයි බිම සබාගෙනම සිටින කකුලට අවධානය යොමු කරනවා එතකොට තමයි තේරෙන්නේ මේ චලනයේ කකුලට අනුකූලවම ඒ ඒකට සම්බන්ධව මේ පළනේ නොවන පාදයක් වෙනස්වන ආකාරය. මේක ටික ටික මුළු ශරීරයටම පතුරවා හැරලා බලන්නත් පුළුවන්. එහෙම බලනකොට මුළු ශරීරයම ඒකේ වෙනස්න ආකාරය දැකිය හැකි වෙනවා. මෙන්න මේ විදිහට හදයට දැක්කාට පසුව තමන්ට තේරෙනවා තමන්ගේ ශරීරය එක් එක් ක්‍රියාවන් ක්‍රියාත්මක කරන විට හැම විටම ඇති වෙමින් නැති වෙමින් යනවා කියලා. මේක ඉතාම කෙමින් වශයෙන් ක්‍රියාත්මක වෙන කාර්යය දකින්නනවා දකින්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් ඇසිතින්නම් ගහන අවස්ථාවේදී පවා ඇස ඇසේ දිහාට පහළට ගමන් කරනට මුළු ශරීරයේම රූප කොටස් පහළට ගමන් කරන ආකාරයේ ඇසේ දිහා පහළට පහළ දිහාට ඉහළට යන විට ශරීරයේ රූප කොටස් ඉහළට ගමන් කරන ආකාරය දකින්න පුළුවන්. නැත්නම් අපි හිතමු අපේ ඇඟිල්ලක් පොඩ්ඩක් එහාට මෙහාට කරකවනවා කියලා ඒ කරකවන පැත්තට අනුකූලව මුළු ශරීරෙම ඒ පැත්තට රූප කලාව බිඳින ආකාරය නැත්නම් අනිත් පැත්තට කරකවනකොට අනිත් පැත්තට බිඳින ආකාරය දකින්න පුළුවන්. ශනික වශයෙන් මේ රූප කොටස් නිරුද්ධ වෙන ගන්න ආකාරයෙන් දැකීමට උපකාර වෙනවා ඒ ආකාර අවබෝධයක් ඇති කරගත්තොත්. යම් කෙනෙක් කනටම අවධානය යොමු කරලා තමන්ගේ රූපස්කන්ධය දෙස බැලුවොත් බාහිර ශබ්ද තරංග වලින් තමන්ගේ මුළු ශරීරයම කම්පණය වෙමින් නැති වී යන ආකාරය පවා අත්දකින්නට පුළුවන්. මේ විදිහට ශනික අනිත්‍යතාවයට ඉතා ආසන්න තත්ත්වයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා තමන්ගේ සමාධි ප්‍රඥාවේ මට්ටමට අනුව රූපස්කන්ධයේ අනිත්‍යතාවයේ ඒ ආකාරයෙන් දැක්කොත් ඒක දකින්න සිටේ අනිත්‍යතාවය දකින්නට පුරුදු විය යුතුයි. එසේ පුරුදු වුණාට පසුව භවනා තුළින් සාර්ථක ප්‍රතිඵල නිෂ්ක වශයෙන්ම ගන්නට පුළුවන්. මේ ජීවිතයේ දේශය ගැනීමට නොහැකිවත් ඒ කරන ක්‍රියාදාමයේ අපතේ යන ක්‍රියාවක් නෙවෙයි ඒක පාරමී ධර්මයක් වශයෙන් කුසලයක් වශයෙන් කවදා හෝ දවසකදී නිවන් ලබා ගැනීම සඳහා හේතු වෙනවා. අද මේ ජීවිතයේදී දවසක් හෝ දෙකක් මේ මේ දේ කළා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ කවදාවත් මේ නොකළා කියලා හිතමු. කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා හිතමු. ඊට පස්සේ මතු බුද්ධ ශාසනය දක්වාම ඒ පිළිබඳ කරන්නට නැහැ කියලා තිබුණා. සමහර විට මතු බුද්ධ ශාසනයේදී මේ අනිත්‍යතාවය මතු කරමින් බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන විට මේ අද සිහිපත් කරපු සම්මර්ෂණය කරපු විදර්ශනාමය ප්‍රඥාව ඒ අවබෝධය එදාට උපනිෂද් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් නිවන් ලබා දීම සඳහා හේතු උපකාර වෙනවා ඇති. ඒකයි බුදුහාමුදුරුවර සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතනින් මිද්දති දුක්ඛේ හේසමග්ගෝ සුද්ධියා කියන ගාථාව වික්ෂුන් වහන්සේලා 500 දෙනෙකුට ප්‍රකාශ කළේ ඒ 500 දෙනාම කාශ්‍යප බුද්ධ ශාසනයන් දෙගෙන මෙහි කර කර හිටි එදා නිවන් ලබන්නට නොහැකි වුණා. නමුත් අපේ බුද්ධ ශාසනයේදී මහණ වුණාට පසුව බුදුහාමුදුරුවෝ දැක්කා මේ අය කලින් ආත්මේ කලින් බුද්ධ ශාසනයේ මේ ආකාරයෙන් අනිත්‍ය ගැන සම්මස්නය කළා ගැන අවබෝධයක් ලබාගෙන සිටිනවා කිතිපියයි කියලා. ඒ නිසා ඒ ගාථාව කියලා විස්තර කරලා ඉවර වෙනකොට ඒ 500 දෙනාම රහත් වූ බව පොත්පත්වල දැක්වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය දර්ශනය ගැන සිහිපත් කරන එක අවබෝධ කරගන්න එක අවබෝධ අහක යන ධර්මයක් කියලා කවදාවත් හිතන්න දෙපා. චූල සුද්ධපන්තක මහරහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමකින් කෙනෙක් එකම ගාථාවක් මාස 4ක්ද 3ක්ද තිස්සේ පාඩම් කරලා පාඩම් කරගන්නට නැහැ කිව්ව කෙනෙක් Tamanගේ අයිය මහා පන්තක හාමුදුරුවෝ එදෙව්ව අපිට මේ බුද්ධ ශාසනයෙන් ගාථාවක්වත් පාඩම් කරගන්නට බැ නම් වැඩක් නැහැ බලක් ගන්නට බෑ බලයන් යන්නට කියලා එයා බුදුහාමුදුරුවෝ ළඟට ගියා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ රෙදි කැලණක් අතට දීලා රජෝහරණම් කියන පාඨයේ කිය කිය රෙදි කැලේ පිළිමදින්නට කිව්වේ බුදුරජාණන් වහන්සේ වහන්සේ ඔහුගේ පෙර කරපු අනිත්‍ය ලක්ෂණය ගැන තිබුණු ඒ හේතු සම්පත්තිය නිවන් ලබා දීම සඳහා උපනිශ්‍රය කර ගැනීමට උපකාර කර ගැනීමට හේතු වන විදිහට එදා ඊට කලින් ආත්මික රජෙක්ට රජෙක් වෙලා ඇතෙක් පිට නැගලා යන විට දහඩිය දාන සමාගයේ මූණ සුදු පාට ලේශ්‍රයෙන් පිසදම්මාට පසුව ඒ ලේශ්‍ර කළු පාට වෙලා වෙනස් වෙලා ගියා ඒක අනුසාරයෙන් මේ රජා එදා මේ රජතුමා එදා අනිත්‍ය ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර යමෙච්ච ලක්ෂණ තිබුණු ලේස මේ තරම් කිලුටුව භාවයටපත් වෙන අනිත්‍යයට භාවයටපත් වෙන ඒ ශරීරය අනිත්‍ය දෙනවා මේක අපේත දෙයක් ආදී වශයෙන් එදා සම්මර්ෂණය නුවණින් හිතේ තාගියා අන්න ඒ සිතවිල්ල තමයි චූලකන්තක මහරහතන් වහන්සේට රහත් වීමට හේතු උපනිෂේක දීම සඳහා බුදුහාමුදුරුවෝ රෙදි කෑල්ලක් අතට දීලා රජෝ කරණන් රජෝ කරණන් කියලා පිළිමදින්නට කියලා කිව්වා. එදාම රහත් භාවයට දූවා පොත්පත්වල දක්වා තියෙනවා මේ වශයෙන් පොත්වල තියෙන කරුණු. ඒ කියපු කරුණු ඒ කියන්නේ ධම්මේ සම්බන්ධනේ ඔය කතා සම්බන්ධ කරුණු ඔක්කොම පොත්වල තියෙන දේවල්. එතකොට මේ ආකාරයෙන් මේ අනිත්‍ය ගැන මෙනෙහි කිරීම සුළු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍රයේ දක්වලා තියෙනවා බුදුගුරු ධාතන් වහන්සේලා පසේ බුදුර අනාගාමී සකදාගාමී සෝවන් ආදී ඔක්කොටම මහා විශාල දෙන දාන්නයකට වඩා අනිත්‍ය සංඥාව මොහොතකට වඩනවා ඒක උසස් වෙනවා ඒ මහත්ඵල මහනිසංස භාවයටපත් වෙනවා මොකද ඒකෙන් තමයි නිවස ලබා ගැනීමට හැකියාවන්නේ දන් දීමේන්නේ ඒක නිසායි බුදුහාමුදුරේ ඒ ආකාරයෙන් කටයුතු කළේ ඒක නිසා අනිත්‍ය සංඥාව බහිතා කළ යුතුයි අස්මිමානයේ දුරු කිරීම දක්වාම අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළ යුතුයි අනිත්‍ය සංඥා වික්‍රේ භාවයේ තබ්බාස්මිමාන සමුද්ධාතාය අස්මිමානයේ දුරු කිරීම සඳහා අස්මිය ඒ කියන්නේ රහත් වීම සඳහා අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න කියන එකයි අදහස. එයින් පහළ සිටින අය අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළ යුතුයි කියන එක ගැන කියන්නට දෙයක් නැත්තේම නැහැ. රහත් වූ කෙනෙක් අනිත්‍ය සංඥාත් වූාට පසුව අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළ යුතු බවයි දක්වන්නේ මොකද දෙතනම සුඛ වේරණින් වාසය කිරීමට හැකියීම සඳහා. එනිසා මේක සුළුවෙන් හිතන්නේ නැතුව තව තවත් ගැඹුරෙන් අවබෝධ කරගන්න තමන්ගේ නුවණින් යම් සාධුරට ඒ කරුණ අවබෝධ කරගත්තා නම් එතකොට තමයි Tamanට තේ Taman මෙතෙක් කල මේ කරුණු ගැන හොඳ අවබෝධයකින් අවබෝධයක් ලබාගෙන සිටියේ නැහැ කියලා. නැත්තම් මේවා ඊට අවශ්‍ය දේවල් කියලා පැත්තකට විශ්ි කරවලු. හොඳයි ඒ අනුව පිළිපැදීම තුළින් මේ ඇතත් නිවන් ලබා ගැනීමට හැකියාව වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ සරල අනුශාසනාව අපි මේ නිම කරනවා ඊළඟ දවසේ දේශනාව ආන් දෙනකොට මේවා ක්‍රියාත්මක කරලා අවබෝධ කරගෙන ඉන්න ධර්මයේ ඇසිය යුතු වන්නේ ධර්ම ඥාන ගොඩ ගැසීම සඳහා නොවේ තමාට සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය නිසා ඒක නිසා මේවා ප්‍රායෝගික වශයෙන් කලේ නැත්නම් ධර්මදේශනා 500ක් හැවත් ඇති වැඩක් නැහැ. එක ධර්මදේශනයක් අහලා ඒ අනුව පිළිපදින එක තමයි සිතාමත්ම උසස්. ඊළඟ දවසේ එනකොට මේ කොටස් හරියට ඒක නිසා ක්‍රියාත්මක වෙලා ඉන්නේ. පංච රූපස්කන්ධයේ අනිත්‍යතාවය ගැන මනා අවබෝධයක් ඇති කරගෙන ඉන්න ඊළඟ දවසේ වේදනාදී නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාවය ගැන අපි කතා කරනවා. හොඳයි අපි දෙවියන් දෙපින් දෙමු ආකාශත්හාදි කියන පාඩේ ගෙමු ආකාශත්හාදි බිම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා ඉරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාදි බිම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා ඉරන් රක්ඛන්තු දේශනං ආකාශත්හාදි බිම්මත්තා දේවානාගාමයි කාම එත්තිකා පුඤ්ඤන්තං නමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනා කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සෝයාව නිබ්බාන කත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වන්නෝතෝ සම්ප්‍රයුක්ඛා පමුච්චතු මේ කළ ප්‍රසස් සත්‍යයේ මේ ඇටත් නිවනේ සනසීමට වාසනාව ශක්තිය දාරේවා අභිමාදන ශීලස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්ම ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේවච සෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සංජතු සුඛ දේවානිසර දේවා